බුද්ධික මහත්මයා අම්සරයි හඳුරන්නේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ස්වාමීන් වහන්ස අරමුණ තීරණය කරන්නේ සම්තිරණයෙන්ද වත්තපණයෙන්ද කියලා වත්තපණයෙන් තමයි තීරණය කරන්නේ ඒ ව්‍යවස්ථාපන සිත ඒ සම්තිරණ සිත කියන්නේ ඇත්තටම විපාක සිත ඒ සම්තිරණ සිතෙනුත් කරන්නේ අර අර పూర్ව දේවල් ටික ඔක්කොම ගොනු කරලා කිට්ටු කරලා දෙන එකක් තමයි ඒකෙන් කරන්නේ. කියන්නේ හඳුනා ගන්නට අවශ්‍ය සාධක ටික ගොනු කිරීම. වොත්තපන සිතෙන් තමයි සම්පූර්ණම සීල් එක ගැහුවා වගේ අර විනිශ්චයකාරවරයා විනිශ්චය දුන්නා වගේ මේක මෙහෙමයි කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඒ තීරණෙත් එක්කලා තමයි අනික් අතට ජවන්සිත පහළ වෙන්නේ කුසල කුසල කර්ම හැටියට. වොත්තපන සිත තමයි එතන තීරණාත්මක සිත වෙන්නේ.